ඊළඟට ජයලක්ෂ්මී මහත්මිය අහරි අවසරයි අවසරයි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මම මේ ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් දැනගන්න ඕනේ මේ දේශනාව දින නියමයක් ඇතුව යන වැඩසටහනක්ද කියන එක ඔබ වහන්සේ දැනුවත් කරන්න එකක් අනිත් එක සෑම සෙනසුරාදාම රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන් අපේ ධර්ම සාකච්ඡාවක් කරනවා. අත්‍යවශ්‍ය හදිසි වැඩක් මට සහභාගී වෙන්න නොහැකි මට්ටමේ වැඩක් යෙදුනොත් එදාට විතරක් මම අනිවිඩයක් යොදනවා අද කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ හැමකොට අනිත් හැම දවසෙම කරනවා. ඒ වගේම ඒ කරන වැඩසටහන YouTube නාලිකාවේ පටිගත කරනවා. එතකොට මේ ඒකට සම්බන්ධ වෙන්න ඕන ලින්ක් එක මේ ගන්න පුළුවන් මේ Zoom එක ඔබතුමියට පේනවා නම් මේක යොදලා තියෙනවා ඒකේ ලින්ක් එක එතකොට ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා පරදේශනා ඔක්කොම ඒකේ තියෙනවා එහෙමයි මට දැන් අහඹුවෙන් හම්බුනේ ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවාම මට මේ ඇති වුණ දෙයක් තමයි ඇත්තටම දැන් අපි කනගාටු විය යුතු නෑ මේ ආත්මය අපට නිවන් දකින්න බැරි වුණා කියලා. නමුත් අපි අපේ ඉලක්කය කරා හිමින් හිමින් අපේ අරමුණ කළා හැම වෙලාවම අපි හැම දෙයක්ම කරලා නිවන ප්‍රාර්ථනා කරන කටයුතු කරන ගමන්ම අපේ ධර්මාව ඒවට සුදුසු මේ මේවා පාරමිතාවල අපි යෙදෙන්න ඕනේ. ඒකට සම්මත මට තියෙනවා දැන් ඔය දැන් ඔබ වහන්සේත් කිව්වනේ අර දැන් මේක මහා කරදරයක් මේ ජීවිතේ නිදහස් වෙන්න ඕනේ කියලා එහෙම හිතාගෙන සමහර කරනවා කියන ස්වාමීන් වහන්සේ මට හැම වෙලාවෙම මම එන මට එන ප්‍රශ්නයක් හරි මොනවා හරි දැන් සමහර වෙලාවට අසනීප තත්ත්වයන් ඇති වෙනවා වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඒකට මේ හේතුවක් මූලයක් නැහැ. ඒකට ගන්නත් මං හැම වෙලාවෙම හිතනවා දැන් මේ මේ එන දේවල් අපි සංසාරේ අපි අනේක කොච්චර සංසාරේක අපි ඇවිද්දාද? එතකොට අපි මේ වගේ කරපු කුසල අකුසල් අපිට විපාක දෙනවා. දැන් මේ ආත්මෙත් එහෙම විපාක දෙනවා. එතකොට ඒ සියලුම දේවල් ආ මගේ මේක මේ මට කරපු විපාකයක ප්‍රතිඵල තමයි මේවා මෙහෙම මෙහෙම ගෙවිලා යන එක මට තව නිවනට තව මං මගේ පාරමිතා වලට මල්ලම් වෙනවා කියලා ඒක මම හිතනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ තව එකක් දැනගන්න අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොත මම විතරම කියවනවා. ඔය කාරණේ තව චුට්ටක් මම පැහැදිලි කරලා ඉන්නම්. එහෙමයි දැන් යම් කිසි කරුණකදී අපේ කර්ම ගෙවිලා යනවා කියලා සිතීම ඇත්තටම අර හිතේ කෝපය, ద్వේෂය, පසුතැවීම, නොමනාපය, නුරුස්නා ගතිය ඇති නොවි සිත සමනය කරගන්න අපට උදව් වෙනවා. ඒක ලොකු දෙයක්. හැබැයි අපි විමුක්ති මඟ ගමන් කරනකොට ඊට එහා දෙයක් සිතන්න ඕන අපි මොකද කර්මය ගෙවිලා ගියයි කියලා විතරක් අපිට භව ගමන නිම වෙන්නේ නැහනේ අපි මුලින්ුත් ඒකයි සිහිපත් කළේ කර්ම ගෙවලා අවසන් කරලා මේක ඉවර කරන්න පුළුවන් ගමනක් නෙමෙයි කර්ම කොතෙක් ගෙව්වත් ඉවර වෙන්නේ නැහැ තව කල්ප අසංඛ්‍ය ගණනක් ගෙවන්න කර්ම කුසල ලකුසල අපි මේ වෙනකොටම සසරේ කරගෙන තියෙනවා ඒ නිසා කර්ම කොතෙක් ගෙවලා ඉවර වුණත් මේක නිමා වෙන්නේ ඒක නෙමෙයි අපිට විමුක්ති මාර්ගට වැදගත් වෙන්නේ. අපි හිතමු මේ ගෙවන්නේ සසර කරපු අකුසල කර්මයක් නම් මේ අවස්ථාවේ මම කොහොමද මේක යොදාගෙන සිත පුහුණු කරන්නේ නිවනට උදව් වෙන හැටියට. මෙතෙන්දි මම කොහොමද ඉවසීම පුහුණු කරන්නේ මෙතෙන්දි මම කොහොමද දරා ගැනීම පුහුණු කරන්නේ මම මෙතෙන්දි කොහොමද අවබෝධය පුහුණු කරන්නේ මෙතෙන්දි කොහොමද මම අදිෂ්ඨානයේ වීරිය පුහුණු කරන්නේ අන්න ඒ විදිහට අර නිවනට අදාළ ගුණාංග ප්‍රගුණ කරන්න මේ සාංශාරික අකුසල කර්මයේ විපාක දෙන අවස්ථාව මම කොහොම කොහොමද උපයෝගී කරගන්නේ කියන පැත්ත ගැන වඩා ගැඹුරින් හිතලා තමන්ගේ සිත පුහුණු කිරීමේ කාර්යයට ඒකත් කමටහනක් කරගන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි වඩා වැදගත් වෙන්නේ නිවන් දැකීම සඳහා. අර මේක කර්මයේ ගෙවීමක් කියලා හිතනකොට අපිට මනසට සැහැල්ලු බවක් එනවා අර පසුතැවීම් ආදිය දුර වෙලා ඒකත් හොඳයි. හැබැයි ඒක ඇති කරගෙන දෙවනි පියවරකට යන්න ඕන ඔය විදිහට. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම භාවනා කටයුතු කරනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සතර සතිපට්ඨානයේ පොත මම පිම්බීම හැකිදීම තමයි ස්වාමීන් වහන්සේ කරගෙන යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ තව මට ගැටලුවක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කීවේ කාරී ඒවා මම ද්වේෂයෙන් ලෝභයෙන් අල්ලගෙන නෙවෙයි ස්වාමීන් වහන්සේ හිතන්නේ. ඒව දේශයෙන් මොහෙන් අල්ලගෙන නෙවෙයි මගේ කුසල් මෙහෙම ගෙවුණාවි කියලා හිතන්නේ. ඒත් එකම ස්වාමීන් වහන්සේ තව එකක් තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම පොතේ මම දැක්කා මම කියුවා එතකොට එතන තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි කාන්තාවක් වෙලා ඉපදුනොත් නැවත වතාවක් අපි කාන්තාවක් වෙලාම ඉපදීමේ ප්‍රවණතාවය වැඩි විශේෂ හේතුවක් නිසා තමයි නැවත පිරිමි ආත්මෙට ඉපදෙන්නේ කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ මට ඒකත් පොඩ්ඩක් පහදලා දෙන්න එහෙම අපි කොහොමද ඒකෙන් මේව වෙන්නේ කියලා. දැන් කෙනෙකුට පුරුෂාත්ම භාවයකට පැමිණෙන්න අවශ්‍ය නම් මූලිකම කාරණේ තමයි ඒ සඳහා ඒ ඇති වෙන කැමැත්ත. ඒ පිරිමේ ආත්ම භාවයක් ලබන්න ඕන කියන රුචිකත්වය ඒ කැමැත්ත මුලින් ඇති වෙන්න ඕනේ. දැන් හැමෝටම එහෙම ඇති වෙන්නේ නැහැ විදිහකට පවත්වාගෙන යනවා. ඉතින් දැන් ඔබතුමියට ඔය හිතුණා වගේ ඇතම් කෙනෙකුට එහෙම හිතෙනවා. එහෙම හිතුණට පස්සේ ඊට අදාළ ගුණාංග අනුක්‍රමයෙන් වර්ධනය කරන්න ඕන. වර්ධනය කිරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රී චින්තනය, ස්ත්‍රී මනෝභාවයන්, ස්ත්‍රී රුචිකත්වයන් කියලා කොටසක් තියෙනවා. ඒවෙන් අපි ටික ටික බැහැර වෙන්න ඕනේ. එතකොට ස්ත්‍රී චින්තනය uh, කියලා කියන්නේ ඉතින් ඒවා uh, එක එක පැතිවලින් අපි දැන් ඔබතුමියට ටිකක් හිතලා බලන්න පුළුවන් ඒ කාන්තාවක් හැටියට මම කොහොමද හිතන්නේ මම කොහොමද කල්පනා කරන්නේ මම කොහොමද දේවල් බලාපොරොත්තු වෙන්නේ එතකොට අන්න ඒ தත්වයන්ගෙන් මිදිලා අර මම පුරුෂයෙක් හැටියට සසර ගමනේ පාරමිතා පුරමින් නිවන් දකින්න මම කටයුතු කරන්න ඕන කියන කැමැත්ත. ඊට පස්සේ කැමැත්ත මුල් කොටගත්තු කුසල් දහම්. ඉතින් ඒ සඳහා විශේෂ කුසල් හැටියට දැක්වෙන ඔය අටපිරිකර පූජාව ආදිය පුරුෂාත්ම භාවයකට පැමිණෙන්නට උපකාර වෙන කුසල ක්‍රියාවක් හැටියට. ඊළඟට කටින චීවර පූජාවක්. ඒ බඳු කුසල් අපට විශේෂයෙන් උපකාර වෙන බව. ඊළඟට තව කාරණයක් තියෙනවා ඒකෙදි සමහරු ඒක පිළිගන්න කැමති නැහැ. නමුත් ඒකේ යම් කරුණක් තියෙනවා. මේක ගොඩාක් වාද විවාද වලට හේතු වෙන කාරණයක්. නමුත් මේක කිව යුතුයි. ඒකේ තියෙනවා යම් මනෝවිද්‍යාත්මක පදන. මොකද්ද දැන් තමන් විවාහ වෙලා ඉන්නවා නම් ඒ විවාහක ස්වාමියාගෙන් යම්කිසි අවසරයක් ගැනීම මම ඊළඟ ආත්මික පුරුෂයෙක් වෙන්නටයි ප්‍රාර්ථනා කරන්නේ එහෙම කළාට කමක් නෑ නේද ඔබගේ විරුද්ධත්වයක් නෑ නේද දැන් මේක අර බ්‍රාහ්මණ මතයක් බමුණන්ගේ මතයක් ආගේ කාගෙන්වත් අවසරයක් ඕනද අපිට පුරුෂයෙක් වෙන්න කියලා එහෙම විවිධ තර්ක විතර්ක තියෙනවා. නමුත් මේකේ යම් වැදගත්කමක් තියෙන්නේ සසර එනකොට අමුසැමියන් හැටියට හමු වෙන්නේ එකම භවයක පමණක් නෙමෙයි. අපි ඒක අහලා තියෙනවා සමහර ආත්ම 500 ගණන් දහස් ගණන් සමහරට පුරුෂයත් එක්කලා එන. එතකොට අපි නොදැනුවත්වම අන්‍යෝන්‍ය මානසික බන්ධනයක් ඇති ඒ බන්ධනය නිසා අපි කොතනක හිටියත් අර පුද්ගලයාට අපිව ප්‍රිය වෙනවා. එතකොට ඒ ප්‍රිය වෙනකොට ඒ පුද්ගලයාගේ දැන් අපි පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන යන්න උත්සාහ කළාට එකපාරටම එක භවයක ප්‍රාර්ථනාවෙන්ම ඒක සඵල නොවෙන්න පුළුවන්. එතකොට තව එක භවයක හරි අපි ස්ත්‍රීත්වයක උපන්නොත් අර පුරුෂයාට අපිව මුණ ගැහුනොත් සැනකින් බන්ධනය වෙලා එතකොට තමන්ගේ මනසෙත් ඒ බැඳීම තුන ආයෙත් ඒ බන්ධනේ අලුත් වෙනවා. අන්න එහෙම නැවත නැවත නැවත නැවත අර ස්ත්‍රී චින්තනය, ස්ත්‍රී ආකල්ප, ඒ මාතෘත්වය, දරුවන් බිහි කිරීම, දරුවන්ට ඇලුම් කිරීම කියන මේ මේ ගතියත් එක්කලා යලි යලි පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි තමන්ගේ මානසික తত্ত্বය මත වගේම අනිත් කෙනාගේ ආකර්ෂණයත් එක්කලා. ඉතින් අන්න ඒ తত্ত্বයටපත් වුණොත් අපට පහසු නැහැ එතනින් ගැලවෙන්න. ඒ නිසා තමයි අර අර විදිහට කියන්නේ වඩා සුදුසුයි ඒ ඒ පුරුෂයාගෙන් යම්කිසි මේ අවසරයක් ඒ කියන්නේ එයාගේ කැමැත්ත ලබා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා ඊළඟට අනිත් කාරණේ තමයි දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් ඒ විදිහට මේ ජීවිතයේ පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කළා කියන. ඒතර ප්‍රාර්ථනා කළා ඊළඟ භවයේදීම එතරම්ත පුරුෂයෙක් බවට පත් පත් වුණාට පස්සේ දැන් අර විදිහට මම මේ මේ සම්බන්ධය මෙතනින් නවත්තනවා කියන යෝජනාවක් කරලා අනිත් කෙනාගේ කැමැත්ත අරගෙන ඒ සම්බන්ධතාවේ ලෙහාගෙන නැහැ. හැබැයි තමන් පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහෙම ප්‍රාර්ථනා කරලා පුරුෂයෙක් වුණා වුණත් අර පුද්ගලයාට මුණ ගැහුනොත් යලිත් සම්බන්ධතා ගොඩනගෙන්න පුළුවන්. එතකොට තමයි ඔය වර්තමානයේ තියෙන විදිහේ යම් යම් විකෘතිතා ගොඩනගෙන්නේ සමහර. එතකොට පුරුෂය පුරුෂය ස්ත්‍රීන් ස්ත්‍රීන් හැටියට ඔවුනොන් පිළිබඳ ආකර්ෂණයක් ඇති වෙනවා. එතකොට ඒක අරීට වඩා විකෘතියකට හේතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ தත්වයන්ගෙන් මිදෙන්න තමයි අර සාංශාරික සම්බන්ධතාවලින් අපි ටික ටික ලෙහෙන්න උත්සාහ කරන්නේ අතන්ට යනවා. ඉතින් ඒ නිසා ඒක බමුණු මතයක් හැටියට හෝ ඒක නිකන් අනවශ්‍ය දෙයක් හැටියට අපිට සලකන්න බෑ. එතන එතන තියෙන එක්තරා මනෝවිද්‍යාත්මක පදනමක්. ඉතින් ඒ නිසා එක පැත්තකින් අපි ඒ ඒ චින්තනය වර්ධනය කරගන්න ඕන. අනිත් පැත්තෙන් ඒකට අදාළ කුසල් කරන්න ඕන කුසල් කරලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන අනිත් පැත්තෙන් අර විදිහට ස්ත්‍රියක් හැටියට තමන් සසරේ අනිත් අයත් එක්ක කාන්තා භූමිකාව තුල තමන් බැඳිලා ඉන්නවා නම් ඒ බන්ධන පුළුවන් තරම් ලැහා ගන්න උත්සාහ කරන්න. ඉතින් අන්න ඒ කරුණුත් එක තමයි ටිකෙන් ටික අපිට එතනට පැමිණෙන්න ශක්තිය ගොඩනැගෙන්නේ. එමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවත් කරනවා අපේ අපවත් වේදාල රේණුකාණේ මහා ස්වාමීන් වහන්සේ නිසා අපි අවබෝධ කරගන්න ධර්මයේ අනන්තයි අප්‍රමාණයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නම් මේ වෙනකොට නිවන් දැකලා ඇති මං හිතන්නේ ඔබ වහන්සේලාට මේ සියලු කුසල් අපි රැස් කරගන්නා වූ සීල කුසල්ද ඔබ වහන්සේලාට වහවා චතුරාර්ය සත්‍ය සුගතාගත ප්‍රතිපදාවෙන් අවබෝධ කර ගැනීමට හැකි වේවා ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු